භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වා සාදු සාදු සාදු ධර්ම ශ්‍රවණය කරන උතුම් මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි අද දවසේදී net fm ගුවන් විදුලිය ඔස්සේ ඉරුදින සිත්නේ තසපුව ධර්මානුශාසනාව සමගෙනුයි ඔබත් එක්ක මේ මොහොතේදී සූදානම් වෙලා සම්බන්ධ වෙලා සිටින්නේ. අද දවසේ මේ සිට්නෙත් අසපුව ධර්මානුශාසනාව වෙනුවෙන් අපට නිත්නාලිකාව ධර්මදේශනාව සඳහා ඉතාමත්ම ගෞරවයෙන් යුක්ත වැරයුම් කරන්නට යෙදුනා. ඒ ආරාධනාව පිළි අරගෙන අද දවසේ මේ වටිනා උතුම් වූ ධර්ම දේශනාමේ පින්කම සඳහා අපිට සම්බන්ධ වෙන්නට අවස්ථාවක් ලැබුණා. අද දවසේ මේ උතුම් වූ සිත්නේ තසපේ ධර්මානුශාසනාවේ දායකත්වයේ ගෙන කටයුතු කරනු ලබන්නේ බෝස ගාලුපාර වඩුගෙදර පදිංචි ඩී.ජී. ද සිල්වා කුරු මහත්මිය සහ තෙලිකඩ සෞසිරි ගිනිමැල්ල ගහ පදිංචි එජ්ජී සුගත් ප්‍රසන්න ගුරු මහත්මයා යන මේ පින්වත් පිරිස තමයි අද මේ ධර්ම දානමේ පින්කමේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ. ඒ පිරිසට මේ වෙලාවේදී අපි පළමුවෙන්ම පුණ්‍යානුමෝදනා කරමින් අවසානයේ ධර්ම දානමේ පින්කමෙන් ලබන ලද සියලු කුසලයන්ගෙන් පින් අනුමෝදන් කරමින් අද මේ ධර්මානුශාසනාව අපි මෙතෙන් සිට ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. අද දවසේ අපි මිපින්වත් සියලු දෙනාගේම සංසාර සොය පිණසම හේතු වෙන වටිනා කියන කාරණාවක් දේශනා කරන්නට අපි මේ මොහොතේදී බලාපොරොත්තු වෙනවා. අද මේ ධර්මානුශාසනාව තුළින් අපි තාමත්ම වැදගත් කාරණාවක් ඔබත් එක්ක සාකච්ඡා කරන්නට තෝරගත්තා. අපි දන්නවා මේ දෙත්නාලිකාව ඔස්සේ මුළු මහත් ලෝක බෞද්ධයා වෙනුවෙන්ම සිදු කරන්නා වූ ශාසනික මෙහෙවර ජාතියේ නාලිකාවක් හැටියට ජාතිකමය වශයෙන් ඉටුවේ යුතු මහා බාරදුර වගකීමක් කරට අරගෙන ඔවුන් මේ සමාජයේ ධර්මයෙන් පිරිපුන් සමාජයක් ගොඩනගන්නට විශාල විදිහේ කැපකිරීමක් කරනවා. ඒක අපි හැමදාම දේශකයාණන් වහන්සලා හැටියට බොහොම අවංක භාවයෙන්ම පැසසුමට ලක් කරන කාර්යයක්. යට හේතුව තමයි එහෙම පැසසුමට ලක් කරන්නට ඕනේ කියලා අපි තීරණය කරන්නේ ඔවුන් විසින් මේ නාලිකාවකින් කරන්නා මේ මහා බාරදෝර කටයුත්තේ මේ ලෝකයේ වශයෙන්ම ප්‍රතිඵල අපි දැස් පනා පිටම දැක තිබෙන නිසා ඒ නිසා අපි හැමදාම මේ ගෞරවයෙන් නිත් නාලිකාවට පුද කරනවා ඒ අපිත් විශේෂයෙන්ම මෙමෙත භාගයේ තමයි ධර්මදේශනාවන් සඳහා මාධ්‍යයන් ඔස්සේ සම්බන්ධ වුණේ ඒ වගේම තමයි එහිදී විශේෂයෙන්ම මේ නිත්නාලිකාවත් එක්ක සම්බන්ධ වුණු නිසාම අපි මේ ලංකාවේ විශාල ප්‍රමාණයක් අපිව අද දැනගන්නට ලැබුණා මෙහෙම දේශිකානන් වහන්සේ නමක් ඉන්නවායි කියන එක. ඒ ගෞරවයත් අපි හැම වෙලාවකම නිත්නාලිකාවට බොහෝමත්ම හෘදයාංගවම පුද කරනවා. අපි මේ අවස්ථාව යොදාගන්නේ හැම වෙලාවකම ඔබට අප තුල යම් ප්‍රසිද්ධත්වයක් ඇති කර ගැනීමවත් හුදෙක් අපට මෙවැනි දෙයක් කරගත යුතුයි කියන චේතනාවකින් යමක් කරන්නටවත් නොවේ. මේ net නාලිකාවට සම්බන්ධන සෑම දේශිකානන් වහන්සේ නමකගේම එකම අරමුණ අභිප්‍රාය මේ සමාජයේට ඔබට භාග්‍යවතුන් වහන්සේගේ උතුම් වූ ධර්මය දේශනා කරන්න. ඒ වගකීමෙන් කොටසක් අපිටත් ඉටු කරන්නට එම නාලිකාව අවස්ථාව සලසලා දීලා තිබෙනවා. ඉතින් අද දවසෙත් අපි තෝරගත් එවැනිම මාතෘකාවක්. මොකද අපි පහුගිය කාලයන්වල මිනිත් නාලිකාව ඔස්සේම දේශනා කරා වූ බොහෝ ධර්ම දේශනාවන් බොහෝ ශ්‍රාවක පිරිසක් ශ්‍රවණය කරලා තිබෙනවා. ඒ ශ්‍රවණය කරපු ශ්‍රාවක පිරිස අපිට පෞද්ගලිකව ධර්මදේශනාවන් වලට සම්බන්ධුනෙන් පස්සේදී ඒ ස්ථානයන් වලදී අපිට වුන් සිහිපත් කරනවානේ ඔබ වහන්සේගේ මේ net fm එකේ ගියපු මේ බණ ඇහුවා අර බණ ඇහුවා සමහර පිරිස මට මුණ ගැහෙනවා පින්වතුනි ඔවුන් තමන්ගේ ජංගම දුරකතනේ කොටස් පටිගත කරලා නැවත නැවත උන් අහනවා. ඒවා අපිට යම් යම් තැන්වල ගියන් පස්සේ උන් ඒවා අපටත් අසන්නට සලස්වල පෙන්නවා ස්වාමින් වහන්සේ අපි මේව ශ්‍රවණය කරනවා කියලා. ඒ විදිහට ගත්තයින් පස්සේදී මේ සමාජයේ ඒ වගේ ධර්මය භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවන්ම ශ්‍රවණය කරන්නට ශාල උනන්දුවකින් කටයුතු කරන පිරිසක් ඉන්නවා. ඒ අපිට විශේෂයෙන්ම තාමත්ම සතුටකට පත්වන්නට ඕන කාරණයක්. එනිසාද දවසේ අපි බලාපොරොත්තු වෙන ඔබට මේ සසරට වැදගත් වන ආන්නිවැනි මාතෘකාවක් සාකච්ඡා කරන්නට හැබැයි මේ කතා කරන මාතෘකාව නම් මේ සමාජයේ මම දන්නවා ටිකක් විවාද සම්පන්න මාතෘකාවක්. සමහර වෙනකොට හිතෙන්නට පුළුවන් මේ කතා කරන මාතෘකාව සම්බන්ධයෙන් තමන් දරාගෙන ඉන්න මතයට ප්‍රතිවිරුද්ධ කාරණාවක් වෙන්න පුළුවන් අද මම දේශනා කරන්නේ. කොහොමුණත් කමක් නැහැ. සිහියෙන් ප්‍රඥාවෙන් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට මේ කියන එක බණ පදයක්වත් මාතර මහින්ද හාමුදුරන්ගේ බණ පදයක්වත් නොවේ මේ දේශනා කරන්නේ භාග්‍යවතුන් වහන්සේ අදිෂ්ඨාන ශක්තියෙන් යොපෝ ත්‍රිපිටක අට කතාවල තිබෙන්නා වූ කරුණු පමණයි. එනිසා මගේ අදහස් වලින් බැහැර වෙලා භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවකිනුයි ඔබට මේ කාරණාව මතු කරන්නේ. එයට හේතුව තමයි මේ මාතෘකාව නිසාම ගොඩාක් දෙනෙක් තමන්ගේ මාර්ගය අතපසු කරගෙන තියෙනවා. මාතෘකාව තමයි පින්කමක් කරලා ප්‍රාර්ථනාවක් කරන එක වටිනවද? අද සමාජයේ ගොඩක් දෙනෙකුගේ ළඟ තියෙන මතයක් ඕක. සමහර දෙනෙක් කියනව ඕකට පින්කමක් කරලා ප්‍රාර්ථනාවක් කරන්න එපා. එකෙන් ඔවුන් අදහසක් දක්වනවා ප්‍රාර්ථනා කරයින් පස්සේදී සංසාරේ දිග්ගැස්සෙනවා. එතකොට සසර දිග්ගැස්සෙන දිග්ගැස්සෙන දැන් අපි හිතමු ඔන්න කවුරු හරි කෙනෙක් පින්කමක් කරලා දිව්‍ය මනුෂ්‍ය සැප සම්පත් බලාපොරොත්තු වෙනවා. එතකොට ඒ විදිහට දිව්‍ය මනුෂ්‍ය සැප සම්පත් බලාපොරොත්තු වෙනකොට අනිවාර්යයෙන්ම දිව්‍ය මනුස්ස සැප සම්පත් ලබන්නට ඔවුන් ඒ ආත්මය උපදින්න ඕනනේ. අන්නේ ඒ විදියට ඔවුන් ඒ ප්‍රාර්ථනාව කරලා ඔවුන් එතකොට සංසාරේ තව තවත් තව තවත් ආත්ම ගණනාවකට උත්පත්තියට යනවා කියලා ඔය පින්කමක් කරලා ප්‍රාර්ථනාවක් කරන්න එපයි කියන මතය දරන අය ඔවැනි ප්‍රකාශයක් කරනවා. තවත් පිරිසක් සිහිපත් කරනවා නෑ පින්කමක් කරාම ප්‍රාර්ථනාවක් කරන්න ඕන. ඒ ප්‍රාර්ථනාව තමයි අපි යම්කිසි පින්කමක් කරලා ඒ පින්කම තුලින් අපි නිවන් මඟ කොහොමද හරි විදියකට සකසා ගන්න ඕනේ කියන කාරණාව හරියාකාර විදියකට අවබෝධ කරගන්න ප්‍රාර්ථනාවක් කළ යුතුයි. මෙන්න මෙවැනි මත දෙකක් අද සමාජයේ අපිට දැක ගන්නට ලැබෙනවා. එතකොට මේ මත දෙකෙන් සමහර දෙනෙක් කනට ඇහෙන්නේ අපි හිතමු ප්‍රාර්ථනාවක් කරන්න ඕන කියන මතය නම් ඒ පිරිස ඒ ටික අල්ල ගන්නවා. සමහර පිරිසක් හිතනවා නම් ප්‍රාර්ථනාවක් කරන්න ඕන නෑ කියලා මතය දරනවා නම් ඒ පිරිස ඒකට අදාළ වෙන තොරතුරු ටික ගොනු කරගන්නවා. එහෙමනම් අපි බලමු අපේ අදහසක්වත් ඔබේ අදහසක්වත් මේ ලංකාවේ අසවල් අසවල් කියන දේශිකානන් වහන්සේලාගේ අදහසක්වත් නොවේ. කොහොමද භාග්‍යවතුන් වහන්සේ මේ සම්බන්ධයෙන් අදහසක් ප්‍රකාශ කළා තියෙන්නේ? උන්වහන්සේ දේශනාව මොන විදියකට අපිට දේශනා කරලා තියෙන්නේ කියන කාරණාව අද අපි මේ ධර්ම දේශනාවෙන් තේරුම් ගමු. එහෙමනම් හොඳට මතක තියාගන්න භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ අපි යම්කිසි පින්කමක් කරලා ඒ කරන ලද පින්කමෙන් කිසියම්ම ප්‍රාර්ථනාවක් අනිවාර්යයෙන්ම කළ යුතුයි කියලා. මම ඔබට මේ මොහොතේදී මට මේ ධර්ම දේශනාව තුළින් ඔබට අද මේ වෙලාවේ මම පැහැදිලි කරලා දෙනවා කොහොමද ප්‍රාර්ථනාවක් හරි විදියකට කරන්න ඕනේ කියන විදිය. ධර්ම සාකච්ඡාවෙන් මම ඔබට කියන කරුණු පෙන්වලා දෙන්නම්. මේක සම්බන්ධයෙන් තිබෙන්නා වූ මේ මතවාද කොහොමද අපි නැති කරගන්නේ කියන එක. ඒ නිසා ඒ වෙලාවේදී මේ මතවාද ටික අපි සාකච්ඡා කරමු ධර්මයෙන්. දැන් මම ඔබට පැහැදිලි කරන්නම් කොහොමද භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ආකාරයකට හරි විදියකට මේ සසරේ මේ කියන ප්‍රාර්ථනාව, ඒ කියන්නේ මොකක් හරි පින්කමක් කරලා ප්‍රාර්ථනාවක් කරන්න ඕන කොහොමද කියන කාරණාව මම ඔබට මේ වෙලාවේදී තේරුම් කරලා දෙන්නට බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අපි අද දවසේදී බලමු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට අනුව කොහොමද අපි හරි විදියේ නිවැරදි විදියේ ප්‍රාර්ථනාවක් ධර්මානුකූලව සිද්ධ කරන්න කියන කාරණාව. පින්වතුනි අපි යම්කිසි පින්කමක් කරලා ඒ පින්කම තුලින් පින්වතුනි අනිවාර්යයෙන්ම නිවන් මගත් එක්කම ප්‍රාර්ථනාවක් කළ යුතුයි. අනිවාර්යයෙන්ම කළ යුතුම දෙයක්. මේක කවුරු හරි පින් කරලා ප්‍රාර්ථනා කරන්න එපයි කියන මතය දරන අය කවුරුවත් කිසිම වෙලාවක මේක විවේචනාත්මකව දකින්න එපා කමක් නැහැ විවේචනාත්මකව හරි දකින්න නම් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කරුණු ටික හොඳින් ශ්‍රවණය කරන්නකෝ එතකොට ඔබට තේරෙවි ඇත්තටම භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව මොකක්ද කියලා ඒතර භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ පින්කමක් කරලා ප්‍රාර්ථනාවක් කරන්නට ඕන. ඒක දේශනා කරන උන්වහන්සේ බොහෝ සූත්‍ර ගණනාවකදී. අපි එහෙමනම් උන්වහන්සේ අනුමතය කරලා තියෙන නිසා අපි බලමු කොහොමද භාග්‍යවතුන් වහන්සේට දේශනාවට අනුව හරි විදියකට අපි නිවන නිවන් මාගත් එක්කම මේ ප්‍රාර්ථනාවක් කොහොමද කරන්න ඕන කියලා පින්කමක් කරලා. පින්වතුනි අපි යම්කිසි පින්කමක් කරලා ඒ පින්කම තුලින් පින්වතුනි පළමුවෙන්ම කළ යුතු දේ තමයි නිවන ප්‍රාර්ථනා කරන එක. නිවන ප්‍රාර්ථනා කරනවා කියලා කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් හිතමුකෝ මේ ගෞතම බුදුහාමුදුරන්ගේ ශාසනයේ නිවන් දකිනවා. අපි හිතමු ඔන්න තව අවුරුදු 10කින් එයා නිවන් දකින්නේ. තවත් පිරිසක් ඉන්න පුළුවන් ඊළඟ ආත්මෙ නිවන් දකින්නේ. තවත් පිරිසක් ඉන්න පුළුවන් ආත්ම 3-4කින් නිවන් දකින්නේ. එහෙම නැත්නම් ඒ කෙනා මෛත්‍රී භාග්‍යතුන් හන්සේගේ ශාසනයේ නිවන් දකින්නේ. මේ කුමන විදියෙ හෝ තමන්ගේ නිවන් මගට යම් ප්‍රාර්ථනාවක් කරගෙන තියෙනවා කියලා හිතමු. එයා නිවන් දකින්නේ ඒ විදියට කියලා හිතමුකෝ. පින්වතුනි, ඒ නිවන් දකින මොහොත දක්වාම අපි නිවන හරි විදියකට සකසාගෙන අපේ ප්‍රාර්ථනාව කරන්නට ඕන. එහෙමනම් මේ ශාසනයේ පින්වතුනි, ওই නිවන් මගට ප්‍රවිෂ්ඨ වෙන විදියේ, නිර්වාණ මාර්ගයේ වැඩෙන විදියේ ප්‍රතිපදාවල් හතරක් පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තියෙනවා. පළවෙනි එක තමයි මේ දේශනාව තියෙන්නේ අංගුත්තර නිකායේ චතුත්ථක නිපාතේ 296 වෙනි පිටුවේ තියෙනවා පින්ඔතුඩි සූත්‍රයක් චට්ට පටිපදා සූත්‍රය. මේ කියන මූලාශ්‍ර ග්‍රන්ථ මම හැමදාම කියනෝ වගේ අදත් ඔබට කියනවා. මෙව ලියාගෙන සැක සංකාතෙන් තියෙනවා නම් ගිහිල්ලා අහන්න, හොයන්න. හැබැයි මේක කගෙන් කිසියම් හෝ තවත් ස්වාමින් වහන්සේ නමකකින් අහනවා නම් නිකම්ම කියලා අහන්න එපා. මේ මහාමුදුරු කෙනෙක් බණකදී කිව්වා පින්කල්ලා ප්‍රාර්ථනාවක් කරන්න ඕන කියලා එහෙම අහන්න එපා. ගිහිල්ලා මේ මූලාශ්‍ර ග්‍රන්ථ පෙරලලා උන්වහන්සේලාගෙන් විමසන්න ස්වාමීනි මෙන්න මෙහෙම දේශනාවක් කරලා තියෙනවා. මේක කොහොමද අපිට තේරුම් ගන්න තියෙන්නේ කියලා. එතකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ නිවන් දකින ප්‍රතිපදාවෝ හතරක් තියෙනවා. ඒ ප්‍රතිපදාවල් හතර තමයි දුක්ඛා පටිපදා දන්දා විඥා පළවෙනි ප්‍රතිපදාව. ඊළඟ ප්‍රතිපදාව තමයි දුක්ඛා පටිපදා කිප්පා විඥා. තුන්වෙනි එක තමයි සුඛා පටිපදා දන්දා විඥා. හතරවෙනි එක තමයි සුඛා පටිපදා කිප්පා විඥා. මෙන්න මේක තමයි ප්‍රතිපදාවල් හතර. පළවෙනි එක තමයි දුක්ඛා පටිපදා දන්දා විඥා. ඔන්න සමහර පිරිසක් නිවන් දකිනවා ඔවුන්ගේ ප්‍රතිපදාව දුකයි. ඒ වගේම තමයි ලබන අභිඥාවත් දුකයි. මේ මෙතනදී පින්වතුනි ප්‍රතිපදාවයි අභිඥාවයි කියලා සඳහන් කරන්නේ ප්‍රතිපදාව කියන්නේ මේ සමාධියකට සමවදින්න වැඩෙන්න යන වෙලාව. ඒ කාලය දුකයි. ඊළඟට අභිඥාව දුකයි කිය අභිඥාවෙන් සඳහන් කරන්නේ සමාධියේ ඉඳලා විදර්ශනාව දක්වා යන කාල සීමාවේ ප්‍රමාණය. දැන් ප්‍රතිපදාව කියන්නේ සමාධි මට්ටමට එන කාල සීමාව ඊළඟට අභිඥාව කියන්නේ සමාධියේ ඉඳලා විදර්ශනා ඥානය දක්වා ඒ කියන්නේ මාර්ගඵල අවබෝධය දක්වාම යන ප්‍රමාණයේ තිබෙන්නා වූ කාලය දැන් මෙතනදී ප්‍රතිපදාවයි අභිඥාවයි කියන්නේ ඔන්නේ කාරණාවල් දෙක එතකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන මේ චට්ටපටිපදා සූත්‍රයේදී සමහර පිරිසක් ඉන්නවා ඔවුන්ගේ ප්‍රතිපදාව දුකයි ඒ කියන්නේ ඔවුන් යම්කිසි විලාවක නිවන වෙනුවෙන් යම් වීරයක් වඩනවා නම් ඒ වඩන වීරිය ඒ ප්‍රතිපදාව දුක්සහගත ප්‍රතිපදාවක්. හැබැයි ඊළඟට ඔවුන්ට නිවන් මඟ වැඩෙනවා. වැඩෙන නිවන් මඟ දුක්සහගත අභිඥාවක් ලැබෙනවා. දැන් මෙතනදී කවුරුවත් පටලවා ගලා තේරුම් ගන්න එපා. මොකද මම ඒවා තේරුම් කරගෙනම මේ දේශනාව ඉදිරියට කරගෙන යන්නේ. තමහර සියුම් තැන් පවා අපි වැරදියට අල්ලගත්තොත් වැරදි කෝණයක් මේකට ගන්න පුළුවන්. දැන් මෙතනදී මේ ප්‍රතිපදාවයි අභිඥාවයි දුකයි කියලා කියන්නේ ඒක ලබන කෙනාටගේ නිවන දුකක් නෙවෙයි. නිවන කොහොමත් සැපක් හැම කෙනාම මේ ලෝකයේ පහළ වෙන සෑම කෙනෙක්ම පින්වතුනි නිවන් මඟ ලබන්නේ සෑම ආකාරයකම ගත්තොත් එකම තැනකට එකම නිවනකට යන්නේ. ඒ දැන් අපි හිතමු දැන් අපි අහලා තියෙනවනේ පින්වතුන් හොඳටම දන්නවා මේ ශාසනයේ රහතන් වහන්සේලා එක එක මට්ටම් වල ඉන්නවනේ. ඒ කියන්නේ දැන් අපි ගන්නවා අඩුම මට්ටමින් රහතන් වහන්සේලා ප්‍රමාණය තමයි සුස්ක විදස්ක රහතන් වහන්සේලා. ඒ සුස්ක විදස්ක රහතන් වහන්සේලා කියලා කියන්නේ ඔවුන්ට උන්වහන්සේලාට ඥාන නැහැ, එර්දි නැහැ, අභිඥා නැහැ, ප්‍රාතිහාර්ය පාන්න බෑ, ඊළඟට කෙනෙකුගේ සිතක් දකින්න බෑ, සියුම් දේවල් අසන්න බෑ. මේ කිසිම දෙයක් පින්වතුනි උන්වහන්සේලාට කරන්න බෑ. හැබැයි උන්වහන්සේලා නිවන් දැකලා. ඊළඟට තවත් රහතන් වහන්සේලා ප්‍රමාණයක් කියන ධානලාභී රහතන් වහන්සේලා. උන්වහන්සේලාට ධාන තියෙනවා. ඊළඟට තවත් සරහතන් වහන්සේලා ඉන්නවා ඥානලාභී ත්‍රිවිද්‍යාත්. ඒ කියන්නේ අතීතය බලන්න පුළුවන්, අනාගතය බලන්න පුළුවන්, කෙනෙකුගේ චුතිය උප්පත්ති බලන්න පුළුවන්. මෙන්න මේ ත්‍රිවිද්‍යාවන්ගේ එක ඥාන මට්ටම් තියෙන රහතන් වහන්සේලා ඉන්නවා. තවත් රහතන් වහන්සේලා ප්‍රමාණයක් ඉන්නවා. ෂඩබිඥා රහතන් වහන්සේලා කියලා. ඒ කියන්නේ උන්වහන්සේලාට මේ ඥාන මට්ටම් නටක් එක්ක අභිඥාවන් පවා ලබන්නට පුළුවන්. ඊළඟට පින්වතුනි තවත් රහතන් වහන්සේලා ප්‍රමාණයක් ඉන්නවා. සිව්පිලි සිඹියාවටපත් රහතන් වහන්සේලා අපි දන්නවා සිව්පිලි සිඹියාවට කියපත් වෙලා කියලා කියන්නේ අර්ථ ධර්ම නිරුක්ති පටිභාන. අර්ථය කියලා කියන්නේ ත්‍රිපිටකයේ පිළිබඳව දැනුම, අර්ථය කියලා කියන්නේ අට කතාව පිළිබඳ දැනුම, ධර්මයේ කියලා කියන්නේ ත්‍රිපිටකයේ පිළිබඳ තිබෙන්නා වූ දැනුම නිරුක්ති කියලා කියන්නේ භාෂා 101ක් කතා කිරීමේ හැකියාව. ධර්මයේ සඳහන් වෙනවා ඒකසත වෝහාර කුසලතා කියලා. ඒ කියන්නේ භාෂා 101ක් කතා කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඊළඟට අර්ථ ධර්ම නිරුක්ති පටිභාන කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අර අර්ථයයි ධර්මයයි දෙකම එකට ගලපලා තමන් කැමති භාෂාවකින් ධර්මයේ දේශනා කරන්න පුළුවන් හැකියාව තමයි මිනිමේ සිව්පිලි සිඹියාවටපත් රහතන් වහන්සේට තියෙන විශේෂ හැකියාව. ඒතර ඒ වගේ රහතන් වහන්සේලා ප්‍රමාණයක් ඉන්නවා. ඊළඟට තවත් ඉන්නවා ඊටත් වඩා ඉහළට ගියපු රහතන් වහන්සේලා. දැන් ඔය මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ මීදු මහරහතන් වහන්සේ, රේවත මහරහතන් වහන්සේලා වගේ රහතන් වහන්සේලා ප්‍රමාණයක් වෙන බොහොම ඉහළට ගියපෝ. ඊළඟට තවත් ඉන්නව රහතන් වහන්සේලා 80 මහ ශ්‍රාවකින් වහන්සේලා. උන්වහන්සේලාත් අර අර පිරිසටත් පිරිසටත් වඩා බොහොම ඉහළටම ගියපු රහත්භාවයක් ලබාගෙන තියෙනවා. ඊළඟට තියෙනවා තවත් තෙරුන් වහන්සේලා හතර නමක් ඉන්නවා. උන්වහන්සේලා සතර මහා තෙරවරු කියලා අපි හඳුන්වනවා. ඒ රහතන් වහන්සේලා හතර නමක් අර 80 මහා ශ්‍රාවකින්ට වඩා ශ්‍රේෂ්ඨයි. ඊළඟට අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනම උන්වහන්සේලාත් අර සියලු දෙනාටම වඩා ශ්‍රේෂ්ඨයි. ඉහළින්ම වැඩ ඉන්නේ පින්වතුනි උතුම් වූ භාග්‍යවතුන් වහන්සේ. එතකොට බලන්න මේ නිවන් මඟ ලබන ආකාරයේ පින්වතුනි මේ සියලුම පිරිස අපි ගත්තොතින් භාග්‍යවතුන් වහන්සේ ඉඳලා මේ සියලුම පිරිස යන්නේ පින්වතුන් එකම නිවනට. නිවනේ ආකාර වර්ග නැහැ. හැබැයි මේ නිවන ලබාගෙන ඔවුන් උන්වහන්සේලා මේ ජීවිතේ වැඩ ඉන්න ආකාරයන් පිළිබඳව තමයි මෙන්න මෙතනදී සඳහන් කරන්නේ. එතකොට තමයි පැහැදිලි කරන්නේ භාග්‍යවතුන් වහන්සේ මේ ප්‍රතිපදාව දුකක් අභිඥාවත් දුකක්. දැන් මේකට හොඳ කතාවක් මම කියන්නම් ඔයත් උන්ට තේරුම් ගන්න. අපි චක්කුපාල මහරහතන් වහන්සේ චක්කුපාල මහරහතන් වහන්සේගේ කතාව ඔබ අහලා තියෙනවා. මම ඒක දීර්ඝ විස්තරාත්මකව පැහැදිලි කරන්නේ නැහැ. චක්කුපාල මහරහතන් වහන්සේ උන්වහන්සේ මේ නිවන වඩන්න, ඒ කියන්නේ මේ ප්‍රතිපදාව වඩන්න ගොඩාක් වෙහෙසෙන්න උනා. අපි දන්නවා උන්වහන්සේ විශාල වෙහෙසක් ගත්ත මේ නිවන් මඟ වඩන්න. එතකොට උන්වහන්සේ මේ නිවන් මඟ වඩන්න දැවැන්ත වෙහෙසක් අරගෙන කොහොම හරි උන්වහන්සේ නිවන් දැක්කා. උන්වහන්සේ සක්මන් භාවනාව කරා මේ කකුල් තුවාල වෙනකන් ඒ වගේම නිදි වරාගෙන අවසානයේදී උන්වහන්සේගේ ඇස් දෙකේ ඇතිවෙච්ච රෝගාබාධයක් ඇති වුණා ඇස් දෙක අන්ධ වෙනවා ඒත් එක්කම උන්වහන්සේ රහත්භාවය ලබනවා. එතකොට උන්වහන්සේට රහත්භාවය ලබන්නත් ගොඩාක් මහන්සි වෙන්න උනා. හැබැයි රහත්භාවය ලබලා ඉරහත්භාවයේ ලබලි ඌර්ණයෙන් පසු උන්වහන්සේ පිරිනිවන් පානකම වැඩ හිටියේ කොහොමද? ඒත් දුක් සහගතව. දැන් මෙතන මේ කවුරුවත් තේරුම් ගන්න එපා. රහතන් වහන්සේට දුකක් ඇති වෙන කාරණාවක් නෙවෙයි මෙතන කියන්නේ. රහතන් වහන්සේට ඒ රහත්භාවයේ මේ ලෝකයේ උතුම් ඵලය ලැබලා නමුත් උන්වහන්සේගේ කාල සීමාව තුළ උන්වහන්සේ දුක විඳිනවා. එහෙමනම් හොඳට තේරුම් ගන්න මෙන්න මේකයි නිවන් දකින ශාසනයේ මේ ප්‍රතිපදාවල් හතරක් භාග්‍යතුන්ස දේශනා කරන්නේ අන්න ඒකයි. එතකොට එක රහතන් වහන්සේ නමක් ඉන්නවා ප්‍රතිපදාව දුකක්, අභිඥාවක් දුකක් හරියට චක්කෝපාල රහතන් වහන්සේ වගේ. චක්කෝපාල හාමුදුරුව නිවන් දකින්නත් ගොඩක් වෙහෙසුණා. නිවන් දැකලා ඉවරුණෙන් පස්සේ උන්වහන්සේ පිරිනිවන් පානකම්මත් ඒ දුකින් තමයි ජීවත්. ඊළඟට දෙවෙනි කාරණාව තමයි දුක්ඛා පටිපදා කිප්පාභිඥා. ඒ උන්වහන්සේගේ ඒ කියන්නේ ඒ රහතන් වහන්සේගේ ප්‍රතිපදාව දුකයි. හැබැයි ලබන අභිඥාව සැපයි. ඒකට හොඳම උදාහරණයක් තමයි පින්වතුනි භාග්‍යවතුන් වහන්සේගේ කතාවක් තියෙනවා මහා සීව තෙරුන් වහන්සේගේ කතාව. දැන් මේ මේ ස්වාමින් වහන්සේ මෙතන කියන්නේ මේ රහතන් වහන්සේ සමාධිය වඩන්න ගොඩාක් කාලයක් වෙහෙසෙන්න වෙනවා. ඊළඟට ඒ සමාධියෙන් විදර්ශනාව වඩන්න ඉතාමත් මික්මට පුළුවන් කමක් ලැබෙනවා. ඒ කියන්නේ ඒ රහත්භාවයේ ලබලා නිවන් මඟ ලබලා උන්වහන්සේ බොහෝම සැපවත්ව සුවයෙන් කාලය ගත කරනවා. දැන් මෙතනදී පැහැදිලි කරනවා පින්වතුනි මහා සීව කියලා රහතන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේ තාමත්ම ධර්මයෙන් බොහොම ඉහළට ගියපු කෙනෙක්. උන්වහන්සේ දේශනා උන්වහන්සේගේ දේශනාවල් අහලා ඒ කාලේ ඉන්න අහන අහන සෑම කෙනාගේම වාගේ නිවන් මඟ වඩා ගන්න පුළුවන් ආකාරයේ දේශනාවල් පවත්වන්න පුළුවන් කෙනෙක්. එතකොට මේ මහසීව තෙරුන් වහන්සේ තමන් කිසිම ඵලයකටපත් උනේ නැහැ. අඩුම තරමේ සෝවාන් මාර්ගයවත් තමන්ට වඩා ගන්න බැරි වුණා. දවසක් එක්තරා ගෝල ස්වාමින් වහන්සේ නමක් ඇවිල්ලා අහනවා මහසීව තෙරුන් වහන්සේ නාන්න යන වෙලාවේදී ස්වාමීනි මට දහම් කරුණක් අසන්න පුළුවන්ද? ඒ වෙලාවේ කියනවා මේ වෙලාවේ බෑ මම නාන්න යනවා නාන්න යන ගමන් බණ ටිකක් අහන පිරිසක් ඉන්නවා. එතකොට ඔනේ ඔයත් බලන්නකො උන්වහන්සේ කොච්චර බණ කියනවද කියලා. ඊළඟට ගෝල ස්වාමීන් වහන්සේ යනවා ස්වාමීනි එන ගමන් බණ මට බණපදයක් කියන්න පුළුවන්. බෑ එනකොටත් ඉනවා පිරිසක් බණ ටිකක් අහන්න. ඊළඟට උන්වහන්සේ අහනවා ස්වාමීනි උඩ දානේවල දන්න යන වෙලාවට බණ ටිකක් අහන්න පුළුවන්. ඒ වෙලාවෙත් කියනවා බෑ එතනත් පිරිසක් ඉන්නවා බණ. ওই විදිහට අහන අහන හැම තැනකම ඉන්නවා බණ ටිකක් අහන පිරිසක්. ඒ වෙලාවේ ගෝල ස්වාමීන් වහන්සේ එකපාරටම කියනවා එහෙනම් ඔබ වහන්සේට මැරෙන්නවත් වෙලාවක් නැහැ කියලා උන්වහන්සේ අතුරුදහන් වෙනවා. ඒ වෙලාවේ තේරුම් ගත්තා මේ මගෙන් බන කාරණාවක් අහ ගන්න ආපු කෙනෙක් නෙවෙයි මට බන කරුණක් කියලා දෙන්න ආපු කෙනෙක් කියලා උන්වහන්සේ නානික පැත්තකින් තියලා අප්‍රසිද්ධියේම වඩිනව වෙනත් වූ පළාතකට. ගිහිල්ලා උන්වහන්සේ කැලයක් තෝරාගෙන ඒ කැලේ මේ Taman නිවන් මඟ වඩන්න පුරුදු වෙනවා. පින්වතුනි භාවනා කරනවා කරනවා කරනවා කරනවා නිවන් මඟ වැඩුන්නේ එක්තරා රාත්‍රියක උන්වහන්සේ හඳ දිහා දැකලා බලනවා මම මේ කැලේට ඇවිල්ලා දැන් අවුරුදු 30ක් වෙනවා නමුත් මට මේ මාර්ගඵලයකටවත් එන්න පුළුවන් කමක් ලැබුණේ එහෙමනම් මේ කාලේ නිවන් දකින්න පුළුවන් කියලා තුන්වහන්සේ දන්නවා ඒකට අවශ්‍ය කරන ධර්මයේ තියෙනවයි කියලා දන්නවා එතකොට උන්වහන්සේ ඒ වෙලෙදී තාමත්ම බලවත් ශෝකයකටපත් වෙලා අඬන්න ගන්නවා ඒ වෙලාවේ අඬනකොට ඉතින් අඬන්නේ මේ නිවන් දකින්න බැරි වුණා කියලා. ඒ අඬනකොට එතන ළඟ හිටිය තවත් කෙනෙක් අඬන්න ගත්තා. කවුද කියලා බලනවා මේ භික්ෂුන් වහන්සේ බලනකොට එතන ගහේ හිටපු රුක්ෂ දෙවියෙක්. රුක්ෂ දෙවියගෙන් අහනවා ඇයි ඔබ අඬන්නේ කියලා. ඒ රුක්ෂ දෙවියා කියනවා නෑ මේ මේ මම බැලුවේ අඬලවත් නිවන් දකින්න පුළුවන්ද කියලා. බලනකොට මේ අර අර ස්වාමින් වහන්සේට පොඩි විහිළුවක් කරන්නේ. ඒ වෙලාවේදී මහසීව තෙරුන් වහන්සේ කල්පනා කරනවා දෙවිවරුත් මට විහිළු කරනවා කියලා එයම වීරයක් කරගෙන උන්වහන්සේ තවදුරටත් වීරය වැඩුවා විදර්ශනා වැඩුවා ඔන්න ඊට පස්සේදී රහත් භාවය ලැබුවා හැබැයි උන්වහන්සේ රහත් භාවය ලැබලා පිරිනිවන් පානකම බොහොම සැපවත්ව හිටියා කායික අපහසුතාවකින් තොරව හැබැයි උන්වහන්සේ රහත් වෙන්න අර Taman ධර්ම දේශනා කරද්දී තාස් ගණන් විශාල පිරිසක් නිවන් දකින්න පුළුවන් ධර්ම දේශනා කරන්න පුළුවන් ශක්තියක් තියෙන උන්වහන්සේට නිවන් දකින්න පින්වත්නි අවුරුදු 30ක්ම භාවනා කරන්න උනා. එතකොට බලන්න මෙන්න මේකයි පැහැදිලි කරේ සමහර රහතන් වහන්සේලා පහළ වෙනවා ප්‍රතිපදාව දුක ලබන අභිඥාව සැප. තුන්වෙනි එක තමයි සුඛා පටිපදා දන්දාභිඥා. ඒ කියන්නේ ඊට ඉක්මනින් සමාධිය වැඩෙනවා. හැබැයි අභිඥාව ලබන්න ඒක විශාල කාලයක් ගත වෙනවා. ඒක එතනදී ඒ විදර්ශනා වඩලා ඒ ඒ කිනාට බොහෝ කාලයක් ගත වෙලා ඉන්න වෙනවා. මේකට හොඳම උදාහරණ කතාව තමයි පින්වතුනි සුද්ධෝදන රයිතුමා. සුද්ධෝදන රයිතුමා එක ධර්මදේශනාවක් අහදි සෝවාන් වෙනවා. ආයිමත් තව ටික කාලයකින් ධර්මදේශනාවක් අහදි සකු르දාගාමි වෙනවා. ආයිමත් තව ටික කාලයක් ගිහිල්ලා කාලයක් ගිහිල්ලා ධර්මදේශනාවක් අහදි අනාගාමි වෙනවා. මරණාසයන්න කාලේ ධර්මය දේශනා කරනවා භාග්‍යතුන් වහන්සේ. ඒ දේශනාව ශ්‍රවණය කරද්දී සුද්ධෝදන රජතුමා රහත් භාවයට පත්. ඒතර බලන්න උන්වහන්සේ කාලෙන් කාලට මේ මාර්ගඵල ලැබුවා. හැබැයි රහත් භාවයේ ලබන උන්වහන්සේ සුද්ධෝදන රජතුමාට බොහෝ කාලයක් ගත වුණා. අන්න ඒකයි කියන්නේ ඒ ප්‍රතිපදාව සැපයි. දුක් විඳින්නේ නැහැ. අර ගොඩක් වීරිය වඩාගෙන කකුල්වල ලෙලි යනකම් ඒ කියන්නේ තුවාල හැදෙනකම් භාවනා කළා, නිදිවරාගෙන භාවනා කළා. එහෙම කළේ නැහැ. බොහොම සැපවත් ප්‍රතිපදාවකින් තමයි නිවන් මඟ වැඩුණේ. හැබැයි අභිඥාව ලබන්න උන්වහන්සේට බොහෝ කාලයක් ගියා. ඒක තමයි කියන්නේ සුඛා පටිපදා දන්දා බික් තවත් රහතන් වහන්සේලා ප්‍රමාණයක් ඉන්නවා. සුඛා පටිපදා කිප්පා විඥා කෙටිම කාලයකින් සැපවත් වූ ප්‍රතිපදාවකින් නිවන් දකින පිරිස. ඒ තමයි හරියට උදාහරණකින් කියනවා නම් පාහිය දාරුචීරිය මහරහතන් වහන්සේ වගේ. බලන්නකෝ පින්වතුනි එක් බණපද හතරක් අහලා කෙටිම වේලාවකින් උන්වහන්සේ රහත්භාවයේ ලැබුවා. දැන් එතකොට බලන්න මම මේ පැහැදිලි කරේ පින්වතුනි මෙන්න මේක තමයි මේ ශාසනයේ නිවන් දකින ප්‍රතිපදාවල් හතර. එහෙමනම් අපි පින්වතුනි ඇත්තටම කැමතිද? දැන් අද ලංකාවේ මම දන්නවා එහෙම මේ කකුල් වල ලෙලි යනකම් භාවනා කරන්න නෙවෙයි. මම නම් දන්නවා ලංකාවේ සමහර පිරිස් ඉන්නවා පැය දෙකක් බණ කිව්වොතින් බණුන් අහනවා දේශිකානන් වහන්සේ. එහෙම ඉන්නවා. එතකොට ඒ වගේ මේ රටක ඔය ඇත්ත නිකමට හිතන්නකෝ අර ඉහළ කියපු තුනේ ආකාරයට අපිට නිවන් දකින්න තිබුණු තින් අවස්ථාවක්. ඒ නිවනින් අපිට නිවන් දකින්න පුළුවන් වෙයිද? බෑ. එහෙමනම් අපි කවුරුත් කැමති නේද මේ බණපදයක් අහද්දී ඊටාමත් මික්මනින් නිවන් මඟ වැඩෙනවනම්? එහෙමනම් එහෙම නිවන් දකින ක්‍රමයකුත් මේ ශාසනයේ තියෙනවා. ඒ නිවන් දකින ශාසනයේ තමයි පින්වතුනි භාග්‍යතුනාංශ දේශනා කරන්නේ. සැපවත් වූ ප්‍රතිපදාවකින් සැපවත් වූ අභිඥාවක් ලබන එක. හොඳට මතක තියාගන්න. මේ චට්ටපටිපදා සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ අන්තිමටම දේශනා කරනවා ওই කාරණාවත් අයම් භික්කවේ පටිපදා උබේ නේව පණීතා කහයති භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ අවසාන එහෙම නැත්නම් හතරවෙනි ප්‍රතිපදාව තමයි භාග්‍යවතුන් වහන්සේ යහපත් ඒ කියන්නේ උන්වහන්සේ පවා වර්ණනාවට ලක් කරලා තිබෙන නිවන් මඟ හැටියට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. එහෙමනම් පින්වතුනි දැන් මේ කාරණාවල් තුලින් අපට තේරෙනවා මේ නිවන් මඟ වඩන කාල සීමාව බොහොම දීර්ඝ වුණාට ඒ නිර්වාණ මාර්ගයට වඩින් යන්න ගොඩාක් වෙලාවට ඒ ඒ අවස්ථාවන් වලදී අපිට බොහෝ කාලයක් ගන්න සිද්ධ. එහෙමනම් භාග්‍යවතුන් වහන්සේ අපට දේශනා කරනවා කුමක්ද මේ නිර්වාණ මාර්ගය අපට මෙන්න මේ ආකාරයට වඩා ගන්න පුළුවන් නම් අපි අනිවාර්යම ප්‍රාර්ථනාවක් කළ යුතුයි. එහෙමනම් ඒ ප්‍රාර්ථනාව මොන විදියකටද අපි වඩන්න ඕන? භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. එහෙමනම් ඔබ යම් කිසි පින්කමක් කළා ප්‍රාර්ථනා කරන්න කොහොමද මෙන්න මෙහිම මේ මහා පුණ්‍ය සම්භාරයෙන් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා. අර අපි පැහැදිලි කරා ආකාරයට සුඛා පටිපදා කිපා විඥාම් සියලු දුකින් මිදෙම්වා මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙම්වා කියලා ඔන්න පළමින්ම නිවන ප්‍රාර්ථනා කළා. දැන් නිවන ප්‍රාර්ථනා කළ ඉවරයිනේ. ඊට පස්සේදී පින්වතුනි අපිට තියෙනවා කරන්න කරන්න දෙයක් මොකද්ද? නිර්වාණ මාර්ගයේ වඩලා නිවන් මඟ ප්‍රාර්ථනා කරලා ඉවර වුණාම ඒ නිවන් දකින තාක්කාලයක් අපට නිවන සකස ගන්න ඕන. දැන් අපි සාමාන්‍යයෙන් හිතන්නේ අවුරුදු දෙකකින් ඒ ලෙවල් විභාගයක් තියෙනවා අපි විභාගයකට සෝදානම් වෙනවා නම් අවුරුදු දෙකකින්. එතකොට ඒ අවුරුදු දෙක අපි සැලසුම් කරගත්තොතින් පින්වතුනි කොච්චර පහසුයිද මේ විභාගයට අපිට මුහුණ දෙන්නේ. ආන් ඒ වගේ අපිට පින්වතුනි මේ ජීවිතේ ඉඳලා නිවන් දකින මොහොත දක්වා හැබැයි මම මේ කියනවා නිවන් මඟ කියන එක පින්වතුනි තව මොහොතකින් වෙන්න පුළුවන් තව ඊළඟ ආත්මෙ වෙන්න පුළුවන්. මෛත්‍රී බුදුරජාන් වහන්සේගේ ශාසනය වෙන්න පුළුවන්. වෙන භාග්‍යතුන් වහන්සේ නමකගේ ශාසනය වෙන්න පුළුවන්. කොමන හෝ ශාසනයක් වෙන්න පුළුවන්. හැබැයි හොඳට මතක තියාගන්න. ඒ වෙලාව වෙනකම් පින්වතුනි අපි මේ සසරේ ඇවිදිනවනේ. දැන් සමහර අය පින්වතුනි මේ පින්කමක් කළා ප්‍රාර්ථනා කරන්න එපයි කියන තැනට යොදන ඊළඟ කාරණේ තමයි ප්‍රාර්ථනා කරාම සසර දික් වෙනවලු. එහෙමනම් පින්වතුනි හොඳම දේනේ මේ පින්කම් මොනවත් නොකර නිකන් නිකරුණේ ඉන්නේ. ඒ කියන්නේ මං කියන්නේ කිසියම් පින්කමක්වත් මොකක්වත් නොකර නිකම්ම හිටියනම් පින්වතුන් ඇත්තටම ওই කියන නිවන් මඟ හින වැඩෙන්නේ නැද්ද අපිට? එහෙමනම් හිතන්න පින්වතුනි අපි මේ සංසාරේ ඔන්නෝයි කියන ওই විදිහේ පැටලුම් සහගත තැන් ඇති කරගන්නේ නැතුව මේක කරගෙන යන්න ඕන. එහෙමනම් මේක දීර්ඝව තියෙන නිසා මම තාමත්ම විස්තරාත්මකව පැහැදිලි කරලා දෙන්නම්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ කියන නිවන් මඟ වඩන්න නම් උන්වහන්සේ ප්‍රාර්ථනා කරන්නේ එහෙමනම් පළවෙනියට ප්‍රාර්ථනා කරනවා මොකද්ද? නිවන් මඟ කොහොමද වඩන්නේ කියන ප්‍රාර්ථනාව වුණ අපි කළා. ඊළඟට නිවන සකස ගන්නවා. ඒ කියන්නේ මේ වෙලාවෙ ඉඳලා නිවන් දකින මොහොත දක්වාම මේ සංසාර අපි යන ක්‍රමවේදී අපි ඔන්න හරියට සකසා ගන්නවා. ඒ සකසාගද්දී ඔන්න ප්‍රාර්ථනා කරන්නේ මෙහිම. මේ මොහොතේ පටන් නිවන් දකිනා මොහොත දක්වාම සෑම කල්හි සම්මා දිට්ඨික වන්නේම්වා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ මොකද? පින්වතුනි අද අපි සම්මා දිට්ඨිකත්වයෙන් ඉපදිලා ඉන්නවා. හැබැයි පින්වතුනි අපි මේ සංසාරේ කොච්චරනම් පින්වතුනි අනන්ත ප්‍රමාණ මිත්‍යා දෘෂ්ටිකත්වයෙන් ඉපදිලා මිත්‍යා දෘෂ්ටික වැඩ කරලා ඇද්ද? මිත්‍යා දෘෂ්ටිකත්වයෙන් ඉපදිලා මිත්‍යා දෘෂ්ටික වැඩ කරන කෙනාට පින්වතුනි තියෙන ඊළඟ වගකීම මොකද්ද? ඔහුට ඔහුට තියෙන බාර දූරම කාර්යය මොකද්ද? ඒ මිත්‍යා දෘෂ්ටිකත්වයෙන් මිදලා සම්මාදිට්ඨිකත්වයට එන එක. මට පින්වතුනි අනන්තව දැඩි මිත්‍යා දෘෂ්ටිකත්වයෙන් ජීවත් වෙන මිනිස්සු මම දැකලා තියෙනවා පින්වතුනි මට ඔවුන් ගැන හරි කනගාටුවක් ඇති වෙලා තියෙනවා අනේ මේ මිනිසුන්ට තව කොච්චර කාලයක් යයිද මේ සම්මාදිට්ඨික ප්‍රතිපදාවටවත් ඉන්න කියලා නිවන් මාර්ග කෙසේ වෙතත් සම්මාදිට්ඨිකත්වයට එන්න කොච්චර කල්යයිද කියලා. එහෙමනම් හොඳට මතක තියාගන්න අද අපි සම්මාදිට්ඨික වෙලා පින්වුතුනි ඉපදුනේ අහඹුවකින් නෙවෙයි අන්සාරේ අප්‍රමාණ පින් කළා. එහෙමනම් ඔබ ප්‍රාර්ථනා කරන්න නිවන් දකින මොහොත දක්වාම කිසිම ආත්මික මිත්‍යා දෘෂ්ටිකත්වයකටපත් නොවි එවැනි ආකාරයේ අකුසලයන් නොවැඩි සම්මාදිට්ඨිකම වෙලා උපදින්න කියලා. මොකද දසවස්තුක මිත්‍යා දෘෂ්ටියක් කියලා තියෙනවනේ. ඕවයි මිදලා දසවස්තුක සම්මාදිට්ඨිකත්වයෙන් අපි ඉපදිලා මේ සංසාර නිවන් දකින මොහොත දක්වාම යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඊළඟට පින්වත්නි ප්‍රාර්ථනා කරන්න ත්‍රි හේතුක වන්නේම්වා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම පින්වතුනි නිවන් දකින කෙනාට ත්‍රි හේතුක කුසල සම්පත්තියක් තිබිය යුතුමයි. යම් කිසි සත්වෙක් ත්‍රි හේතුකව ඉපදුනොත් නිවන් දකින්න බෑ. අහේතුකව ඉපදුනොත් කොහොමත්ම බෑ. එතකොට ත්‍රි හේතුක කුසල සම්පත්තියක් අනිවාර්යම ඕන. අපි පින්වතුනි සමහර පින්කම් කරද්දී ඇත්තටම හිතලා බලන්න ඕන ත්‍රි හේතුක කුසල සම්පත්තියක් වැඩෙන පින්කම්ද කෙරෙන්නේ කියලා. එහෙමනම් ප්‍රාර්ථනා කරන්න පින්වතුනි ත්‍රි හේතුක කුසල සම්පත්තියකින්ම නිවන් දකින මොහොත දක්වාම උපදින ලැබේවා කියලා. ඊළඟට පින්වතුනි ප්‍රාර්ථනා කරන්න සීල සම්පන්න වන්නෙම්ම පහසුවෙන් සිල් රකින්නෙම්මා කියලා ප්‍රාර්ථනාවත් කරන්න. හේතුව තමයි පින්වතුනි සිල් අපි සම්පන්න වෙන්න ඕන. ඊළඟට පහසුවෙන් සිල් රකින්න ලැබෙන්නත් ඕන. අද බලන්න මං ගොඩාක් තැන්වල දැකලා තියෙන සමහර මිනිස්සු අද ලංකාවේ ගොඩාක් අය අවංකව සිල් රකින අය. දැන් මේ කාරණාව කිව්වා කියලා කවුරුවත් වරදවා හිතන්න එපා. ඇත්තටම අවංකව සිල් රකින අය ගොඩාක් ඉන්නවා ගෙවල් වල සිල් සමාදන් වෙන්නේ. ඒ අවංකව සිල් රකින අය ගෙවල් වල සිල් සමාදන් වෙනයි කියලා කියනකොට මං මේක කිව්වේ එකයි වැරදියට අල්ලගන්න එපා කියලා. ඒක හේතුව තමයි පින්වතුනි සමහර දෙනෙක් කියනවා අනේ හාමුදුරන්ට අපිට බොහොම අවංකව මේ සිල් රකින්න ඕන. ඒ වුණාට සමහර සිල් ගන්න තැන්වලට ගියයින් පස්සේදී අපිට කිසිම සීලයක් ආරක්ෂා කරගන්න බෑ කියලා. එවැනි වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒතකොට හිතන්න අවංකවම සිල් ගන්න තැනකට ගිහිල්ලා සිල් ගන්න බැරි ඇයි? අපිට අර ඒ විදිය ප්‍රාර්ථනාවක් නැති වෙච්ච නිසා බලන්න සමහර දෙන සිල් ගන්න ගියන් පස්සේදී හොඳට සිල් ගන්න ඕනේ කියන හැඟීම තියෙනවා. නමුත් සිල් බෙදෙන වැඩ අනන්තව වෙනවා. ඊළඟට දැන් ඔය ධර්මයේම උනත් තියෙනවා මේ සාරාණීය වත කියලා වතක්. අවුරුදු 7ක් පුරන්න ඕන වතක්. ඔය සාරාණීය වත වගේ ඒ වත් පුරන්න බැහැලු භාග්‍යතුන්හන්සේ දේශනා කරනවා සිල් රකින්න බැරි පිරිසක් ඉන්න තැන්වල. ඒවා ධර්මයේ සඳහන් කරලා තියෙනවා. ඊළඟට ඔය ඇත්තොන්ට මතකේ තියෙන අර කකුලක් කඩාගෙන රහත් වෙච්ච රහතන් වහන්සේ ඒ රහතන් වහන්සේ බලන්නකෝ උන්වහන්සේට මම මේ කතාව ඔයත් දන්න නිසා මේ කෙටියෙන් කියන්නේ උන්වහන්සේට පින්වතුනි Tamange මේ සීලිය ආරක්ෂා කරගෙන මේ කාර්ය කරගන්න කොච්චර අපහසු වුණාද අමාරු වුණාද එහෙමනම් හිතන්න ඒ විදියට උනේ මොකක් නිසාද සංසාරේ මෙන්න මේ ප්‍රාර්ථනාව අඩුපාඩු වෙච්ච නිසා අකුසල කර්ම තමයි විපාක දෙන්නේ නමුත් ඒ අකුසලයේ අපි හරි විදියකට සකසලා ප්‍රාර්ථනාව කරා නම් පින්වතුනි වෙන්නේ නැහැ. එහෙමනම් ඒ ඒ අකුසලයන් නොවන විදියට අපි වැඩ කරන ප්‍රාර්ථනාව කරන්න කොහොමද පහසුවෙන්ම ඒ සීලිය ආරක්ෂා කරගන්න ලැබෙන්නේ කියලා. ඊළඟට සමාධිය සම්පන්න වන්නෙම්ම ප්‍රඥා සම්පන්න වන්නෙම්මා කියලා අනිවාර්යම ප්‍රාර්ථනාවට එකතු කරගන්න. ඊළඟට ඔබ ප්‍රාර්ථනා කරන්න නිදුක් වන්නෙම්වා නිරෝගී වන්නෙම්මා කියලා ප්‍රාර්ථනාවත් අනිවාර්යයෙන්ම සිද්ධ කරන්න. මොකද නිදුක් වීමයි නිරෝගී වීමයි අනිවාර්යම අත්‍යවශ්‍ය නිවන් දකින්නට කෙනාට ධර්මයේ සඳහන් කරලා තියෙනවා අප්පාබාධෝ හෝති ඒ කියන්නේ අල්ප ආබාධ තියෙන කෙනාට තමයි පින්වුතුනි නිර්වාණ මාර්ගයේ වඩන්නත් පුළුවන් කමක් ලැබෙන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ විශේෂයෙන්ම ධර්මයේ සඳහන් කරලා තියෙනවා. එhmenan ඒ දෙකත් අනිවාර්යම අත්‍යවශ්‍යයි. ඊළඟට පින්වතුනි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කරන මේ කාරණාවත් එක්ක අපිට තවත් ප්‍රාර්ථනාවක් කරන්න පුළුවන් මොකද්ද? බාලයන්ගේ ඇසුර නොලබන් නොලබන්නේම්වා. බාලයන්ගේ අල්පමාත්‍ර හෝ බලපෑමකට ලක් නොවන්නෙක් වෙන්වා කියලා ප්‍රාර්ථනාව කරන්න. හේතුව තමයි සමහර වෙලාවට බලන්නකෝ සමහර මිනිස්සු උනත් අපිට කියනවා අනේ හාමුදුරනේ මම අද මේ தත්ත්වයටපත් උනේ මෙවැනි අසත්පුරුෂ මේ පිරිසක් කල්යාණ මිත්‍රත්වයේ නැති පිරිසක් මම කල්යාණ මිත්‍රයෝයි කියලා අසුරු කරපු නිසා ධර්මයේ නොදන්න පිරිසක් එක ජීවත් වෙන්න ගියොත් අනිවාර්යයෙන්ම පින්වත්නි තමන් කොච්චර හොඳ වුණත් තමන්ගේ අතින් අධාර්මික වැඩ වෙලා අසත්පුරුෂ ගතිත් එක තමන්ට ජීවත් වෙන්න සිද්ධ වෙනවා. ඒවත් තේරුම්ගත්තු සමහර අය අදමට මුණ ගැහිලා තියෙනවා. එයාලා කියන සමහර වැරදි වුන් ගතින් උනාම අනේ හාමුදුරනේ මේ දේ මට වෙන්නේ නෑ මේ පිරිස ඇසුරු කරේ නැත්තම්. එහෙමනම් අපි නිවන් දකින දක්වාම ප්‍රාර්ථනා කරන්න මොකද්ද? පාලයන්ගේ එහෙම නැත්නම් අසත්පුරුෂ දුසිල්වත් ඒ පිරිසගේ අල්ප මාත්‍රයක්වත් ඇසුරු නොලැබීමවා. ඔවුන්ගේ අල්ප මාත්‍ර හෝ බලපෑමකට ලක් නොවන්නෙක් වෙම්වා කියලා අනිවාර්යයෙන්ම ඔබේ ප්‍රාර්ථනාව පින්වතුනි සකසා ගන්නට ඕන. ඊළඟට පින්වතුනි භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට අනුව අපි තවත් ප්‍රාර්ථනා කරමු මෙන්න මෙහෙම කොහොමද? බාලයන්ගේ ඇසුර නොලැබෙනවා වගේම නිවන් දකින්න දක්වාම අපි ප්‍රාර්ථනා කරමු. කල්යාණ මිත්‍රයන්ට සත්පුරුෂයන්ට එරෙහිව සිතුවිලි මාත්‍රයක්වත් නූපදවන්නම්වා කියලා. දැන් අපිට බාලයෝ ඇසුරු නොකරන්න වෙන්න පුළුවන්. හැබැයි පින්වතුනි, කල්යාණ මිත්‍ර සත්පුරුෂයාට අපි බාලයෙක් වෙන්නත් පුළුවන් නේ. එහෙමනම් ඔබ නිවන් දකිනකම් ප්‍රාර්ථනා කරන්න කල්යාණ මිත්‍ර සත්පුරුෂයන්ට සිතුවිලි මාත්‍රයකින්වත් තමන්ගේ අතින් වරදක් වෙන්න එපා කියලා. හේතුව තමයි පින්වතුනි අපි දන්නවනේ දේවදත්ත හාමුදුරුව කියන්නේ කවුද කියලා. දේවදත්ත හාමුදුරුව කියලා කියන්නේ දැන් අද කාලේ නම් මම අහලා තියෙනවා සමහර අය දේවදත්තිය කියලා බනිනවා. නමුත් කවදාවත් බනින්න එපා. මොකද දේවදත්ත හාමුදුරුවෝ කියලා කියන්නේ වැරදි කරපු කෙනෙක් තමයි. හොඳට මතක තියාගන්න උන්වහන්සේ අනාගතයේ ශාසනයක ආර්ය තත්වයට පත්වෙන කෙනෙක්. නිසා බනින්න එපා. මොකද දේවදත්ත හාමුදුරුවෝ කියලා කියන්නේ සාමාන්‍යයෙන් බුදු කෙනෙක් වෙන්න නම් අසංඛ්‍ය 4යි කල්පලක්ෂය පාරමිතා පුරන්න ඕන. පසේ බුදු කෙනෙක් වෙන්න අසංඛ්‍ය 2යි කල්පලක්ෂය පාරමිතා පුරන්න ඕන. අග්‍රශාවකයන් වහන්සේ නමක් වෙන්න එක අසංඛ්‍යයි කල්පලක්ෂය පාරමිතා පුරන්න ඕන. 80 මහ ශ්‍රාවකින් වහන්සේ නමක් වෙන්න අනිවාර්යයෙන්ම කල්ප ලක්ෂ්‍ය පාරමිතා පුරන්න ඕන. එතකොට එහෙමනම් දේවදත්ත හාමුදුරුවෝ ඇත්ත දන්නවද කොච්චර පාරමිතා පුරපු උත්මයෙක්ද කියලා අද මේ නිරේ ඉන්නේ? අසංඛ්‍ය දෙකයි කල්පලක්ෂා පාරමිතා පුරාගෙන එන අතරමඟ තමයි මේ ප්‍රශ්නේ උනේ. සේරිවාණි ජාතකයේ අපේ මහබෝසතාණන් වහන්සේට යම් දේශසහගත සිතුවිල්ලක් ඇති කරගෙන. එතකොට හිතන්න මේ අසංක දෙකයි කල්පලක්ෂා පාරමිතා පුරාගෙන යන අතරමඟදී තමයි පින්වතුනි මේ ප්‍රශ්නේ උනේ. එහෙමනම් හොඳට හිතන්න මේ නිවන් මාගේ යද්දී අපිට නිර්වාණ මාර්ගයට යද්දී පින්වතුනි අපේ අතින් ඕක වෙන්න බැරිද? අනිවාර්යයෙන්ම වෙන්න පුළුවන්. එහෙමනම් ඔබ ප්‍රාර්ථනා කරන්න නිවන් දකින මොහොත දක්වාම කවදාවත් සත්පුරුෂයන්ට, කල්යාණ මිත්‍රයන්ට එරෙහිව තුවිලි මාත්‍රයක්වත් මගේ වචනකින්වත් නොවේවා, සිතකින්වත් නොවේවා කියලා ඔබේ ප්‍රාර්ථනාව කරන්න. හේතුව තමයි පින්වතුනි මම ওই ගොඩක් කියනවා මිනිසුන්ට කවදාවත් පින්වතුනි කෙනෙකුට බණෙද්දී ධර්මයෙන් බණිනවා හැරෙන්න කිසිම දවසක තමන්ගේ අදහස් වලින් බණින්න එපා. මොකද මේ ජීවිතය අපිට අනන්ත ප්‍රමාණ පින්වතුනි මිනිසු මුණ ගැහෙනවා. අනන්ත ප්‍රමාණ අය ඉන්නවා. කවුද දන්නේ පින්වතුනි අනාගත ශාසනයක බුදු බව ලබන බෝසත්වරයෙක්ද කියලා. එනිසා ඔබ ප්‍රාර්ථනා කරන කොහොමද අනාගතයේදී එහෙම නොවෙන්න? කල්යාණ මිත්‍රයන්ට එහෙම වරදක් නොවෙන්න. ඊළඟට ප්‍රාර්ථනා කරන්න කල්යාණ මිත්‍රයන්ගේ හෝ සත්පුරු කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්නෙම්වා කියලා ප්‍රාර්ථනාව කරන්න. ඒකත් අනිවාර්යම වටිනවා. ඊළඟට කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න. මෙන්න මේ විදියට පින්වතුන් ඔබේ ප්‍රාර්ථනාව සකස ගන්න. මොකද කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව අවශ්‍යයි. දැන් අපි දන්නවනේ අර භාග්‍යවතුන් වහන්සේගේ එක්තරා ආත්මයක කාශ්‍යප බුදුරජාන් වහන්සේගේ ශාසනයේ අපේ බෝසතාණන් වහන්සේ ජෝතිපාල කියලා මානවකයෙක් වෙලා ඉපදුනා. එතකොට ගටිකාර කියන කුඹකාරතුමා එතුමා වලංසා දන්නා ජෝතිපාල මානවකයාව ආශව බුදුරජාන් වහන්සේ ළඟට එක්කන් ගියේ කොහොමද වීරයක් යොදවලද? බෙල්ලෙන් අල්ලගෙන වතුරක ඔබලා මරණවයි කියලා බය කරලා තමයි එක්කන් ගියේ. බලන්න හරි කල්යාණ මිත්‍රේ කපට මොන ගැසුණුතින් අපි වැරදි මාවතක ගියෝතින් ගහලා බැනලා කිසියම් මොදයක් කරලා පින්වතුනි අපි කොහොම හරි මේ නිර්වාණ මාර්ගයට අපිව වුන් අරගෙන යනවා. ඒ නිසා ඔබ හැමතිස්සෙම අදිෂ්ඨාන කරන්ඩ කල්යාණ මිත්‍රයෝම මට සසරේ ලැබේවා ඒ වගේම ඒ කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාවම ලැබේවා කියලා අනිවාර්යයෙන්ම ඔබ ප්‍රාර්ථනාව කරන්න. ඒ ප්‍රාර්ථනාව කරලා ඊළඟට කාල වේලාව නැති නිසා මම ඉතා ඉක්මනින් ඊතුරු කරුණු ටිකක් පැහැදිලි කරන්නම්. සද්ධාව, සතිය, වීරය, සමාධිය, ප්‍රඥාව ප්‍රාර්ථනා කරන්න සද්ධා සම්පන්න වන්නෙම්ම සති සම්පන්න වන්නෙම්ම වීරය සම්පන්න වන්නෙම්ම සමාධි සම්පන්න වන්නෙම්ම ප්‍රඥා සම්පන්න වන්නේම්මා කියලා මෙන්න මේ විදිහට පින්වතුනි ඔබේ ප්‍රාර්ථනාවට එකතු කරගන්න. ඊළඟට පින්වතුනි ප්‍රාර්ථනා කරන්න මම ඔබට පෙර දවසකත් මේ දේශනාවක් කළා සෝතානුදත සූත්‍රයේ අංගුත්තර නිකායේ තියෙනවා. ඒ සෝතානුදත සූත්‍රයේ තියෙනවා පින්වතුනි ඇත්තු ඇහුවා එදා සුතා දතා වචසා ಪರಿචිතා මනසානුපෙක්කිතා මෙන්න මේ ක්‍රමයක් පින්වතුනි ඔබ ප්‍රාර්ථනාවට එකතු කරගන්න කොහොමද? නිර්මල පර්යාප්තිය මසන්නෙම්මා දැන් අද බලන්න පින්වතුනි සමහර අය ඉන්නවා බණ අහනවා. හැබැයි බණ ඇහුවට පින්වතුනි ඒ අහන බණ භාග්‍යතුන් හන්සේගේ බණද කියලා ඔවුන් දන්නේ නැහෙනි. ඔවුන් හිතන් ඉන්නේ දැන් සමහර අය කියනවා කවුරු කිව්වත් හාමුදුරුවෝ බුදුහාඳුරගේ බණනේ කියන්නේ. එහෙම කියනවා. හොඳට මතක තියාගන්න හැම හාමුදුරුව කෙනෙක්ම බණ කිව්වට හැම හාමුදුරුව කෙනෙක්ම කියන බණ බුදුහාමුදුරුවගේ බණ නෙමෙයි. ඒක මම මේ චෝදනාවක් හැටියට කරනව නෙමෙයි. ඔබට සිහිය එළඹ ගන්න ඕන නිසා මේ කියන්නේ. අද භාග්‍යතුන් වහන්සේගේ ධර්මයයි කියලා කියලා වැරදි බණ කියන විශාල පිරිසක් මේ සමාජයේ ඉන්නවා. මාර්ගඵල ලබලයි කියලා බණ කියන කී දෙනෙක්ම මේ ලංකාවේ ඉන්නවද? එහෙමනම් ඒ වගේ තැන්වලට කියලා අහන බණ හිතන්නේ මේ බුදුහාඳුරගේ බණනේ කියලානේ. එහෙමනම් ප්‍රාර්ථනා කරන්න කිසිම ආත්මයක අපිට ඔහොම වෙන්න එපා. අපිට භාග්‍යතුන් වහන්සේගේම ධර්මය අසන්නෙම්වා. ඒකම කටපාඩම් කරගන්න ලැබේවා. ඒකම වචනෙන් පුරුදු පුහුණු වන්නෙම්වා. ඒකම අර්ථ පිරික්සන්නෙම්වා. නුවණින්ද නුවණින් විනිවිද දකින්නෙම්වා කියලා ප්‍රාර්ථනා කළා අන්තිමටත් කියන්න නිවැරදිව අන්‍යන්ට දේශනා කරන්නත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඊළඟට ප්‍රාර්ථනා කරන්න නිදුකින් සමතේ වඩන්නෙම්වා නිදුකින් විදර්ශනා වඩන්නෙම්වා කැමැති කැමැති තාක් සමාපත්තීන්ට කැමැති කැමැති තාක් කාලයක් සමවදින්නෙම්වා කියලා ප්‍රාර්ථනා කරන්න ඊළඟට අවසානයේ ඔබ කැමැති කැමැති තාක්දී නිදුකින් ලබන්නේම්වා කැමැති කැමැති තාක්දී නිදුකින් වඩන්නේම්වා කැමැති කැමැති තාක්දී නිදුකින් දෙන්නේම්වා කියලා ඔබේ උතුම් වූ ප්‍රාර්ථනාව හරි විදියකට සකසා ගන්න. මෙන්න මේ විදියට පින්වතුනි ඔබ මා විශ්වාස කරනවා මේ දේශනාව තරමක් දීර්ඝව විස්තර කරන්න ඕන දේශනාවක් වුණත් මම විශ්වාස කරනවා මේ කරපු දේශනාවේ ප්‍රමාණයට ඔබට යම් ප්‍රමාණයක් හෝ ප්‍රාර්ථනාවක් කොහොමද හරි විදියකට කරන්න ඕනේ කියන එක හරි ඔබට යම් අවබෝධයක් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැති කියලා. එහෙමනම් අපි මම දන්නවා දැන් මේ වෙනකොට ඔබට ප්‍රශ්න ගොඩක් තියෙනවා. මොකද මේ වගේ ප්‍රාර්ථනාවක් අපි කරනකොට මෙහිම දේවල් වෙයිද? ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් මට පේන අපේ වරුණ මහත්මයා ප්‍රශ්න ගොඩක් ලියාගෙනත් තියෙනවා. මේ දේශනාව ඔබ වෙනුවෙන් අනුකම්පා කරලා අහන්න. එහෙමනම් අපි ඊළඟ ධර්ම සාකච්ඡාවේදී ඒ ඔබට තිබෙන ඒ ප්‍රශ්න එකින් එක අපි निराකරණය කරලා දෙන්නම්. හැබැයි හොඳට මතක තියාගන්න ඒකක් දේශනාවක්වත් මගේ දේශනා නෙවෙයි භාග්‍යතුනාංශගේ දේශනාවල්. එහෙමනම් මම මේ මුලින් ඔබට දේශනා කළේ හරි විදියකට කොහොමද අපි මේ ප්‍රාර්ථනාව කරන්න ඕන කියලා. මොකද වැරදි ප්‍රාර්ථනාවල් කරන්නත් පුළුවන්. එක ආත්මයක එක්තරා කාන්තාවක් වැරදි විදිහේ ප්‍රාර්ථනාවක් කළා ඒ කියන්නේ මලක් පූජා කළා ප්‍රාර්ථනා කළා තිනෝ දකින දකින පුරුෂයන් වශී කර ගන්නාසුළු වෙලා උපදින්න කියලා අවසානයේ ඒ කරපු ප්‍රාර්ථනාව නිසාම එතුමිය ඊළඟ ආත්මෙහි මිපදුනා අවසානයේ ගෝලෝ පිරිසකගේ ආචාර්යවරයෙක් ඒ කාන්තාවට වශී වෙලා මරණයටපත් වෙච්ච නිසා ගෝලෝ පිරිස ගිහිල්ලා අර කාන්තාව මැරුවා. ඒ හේතුව මොකද? Taman නුසුදුසු ප්‍රාර්ථනාවක් කරපු නිසා. ඒ නිසා සුදුසු ප්‍රාර්ථනාවක් සුදුසු වෙන විදිහට කරන්නත් ඕන. හැබැයි ඕනනම් අපිට පුළුවන් පින්වතුනි ඇමරිකාවේ ජනාධිපති වෙන්නේ කියලා ප්‍රාර්ථනා කරත් ඒකත් කරගන්න පුළුවන්. එහෙමනම් ප්‍රාර්ථනා වැරදි විදිහට කරන්නත් පුළුවන්. හරි විදිහකට කරන්නත් පුළුවන්. හරි විදියකට මේ ප්‍රාර්ථනාව කරන්න ඕන නිසා තමයි මේ වගේ ක්‍රමවේදයක් මම ඔබට දේශනා කළේ. එමනම් නුවණින් විමසලා බලලා මේ කාරණාවල් තේරුම් ගන්න ඔබට අපේ ධර්ම සාකච්ඡා වෙලාවේදී මේ කරුණු කාරණාව සියල්ලක්ම කරුණු වශයෙන් පැහැදිලි කරලා දෙන බලාපොරොත්තු වෙනවා. එමනම් අද දවසේ මේ ධර්ම දානමේ පින්කම සඳහා දායකත්වයේ දරන පින්වතුන්ට අපි පුණ්‍යානුමෝදනා කරනවා. බෝස ගාලුපාර වඩුගෙදර පදිංචි ඩීජී ද සිල්වා ගුරු මහත්මිය සහ තෙලිකඩ සෞසිරි ගිනිමැල්ලගහ පදිංචි එජ්ජේ සුගත් ප්‍රසන්න ගුරු මහත්මයා යන මේ පින්වත් පිරිස තමයි අද දවසේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ. ඔවුන් බලාපොරොත්තු වෙනවා මියගිය ආදරණීය දෙමාපියන් වන ඩී ඩේවිඩ් ද සිල්වා පියාණන්ටත් එස්.එල්. නෙසෝහාමි මෑණියන්ටත් ඊ කරුණාදාස සහෝදරයාට සහ මියගිය වරග පරම්පරාගත සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම පිණිසත් ඒ වගේම 2012 මාර්තු 17 වන දින මිය ගිය එජ්ජී පියසේන පියාණන් ඇතුළු මිය පරලෝකයේ සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. එමනම් මේ නම් සඳහන් කරපේ සියලු දිනාටම මේ පින් අනුමෝදන් වේවා. ඔවුන්ගේ පරලෝකයේ ජීවිතයන් සුවපත් වේවා. ඔවුන් ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි අපි සාදු කියා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම තම පවුලේ සියලු දෙනාටමත් විශේෂයෙන්ම වසර දෙකක් අපිරෙන මිනිපිරිය සෙන්‍යා චාක්‍යදී දියණියටත් තෙරුවන්ගේ ආශිර්වාද බලෙන් සෙත් ප්‍රාර්ථනා කළ ආශිර්වාදේ කරනවා. ඒ වගේම සුජීවත්ව වෙසෙන විශ්‍රාමක විදුහල්පති ඩී.එස්. ද සිල්වා සහෝදරයාට ආශිර්වාදේ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මෙවර මෙම වසරේ ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දීනියන් දෙදෙනාටත් ආශිර්වාදේ කරන්නට බලාපොරොත්තු වෙනවා. එමනම් අපේ පිරිසටත් මේ වෙලාවේදී මෙත් සිතින් පුණ්‍යානුමෝදනා කරනවා. ඒ ඉහතින් නම් සඳහන් කරපු ඒ සියලු දිනාටමත් මේ උතුම් පින් බලෙන් ආශිර්වාදේ වේවා. තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා මේ ධර්ම දාණයෙන් පිනේ බලෙන් තම තමන්ගේ සියලු ප්‍රාර්ථනාවන් සිතුම් පැතුම් එලෙසින් මිටු කරගෙන යහපත් වූ ධර්මානුකූල ජීවිතයකට පත්වන්නට උන්ට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් ඔවුන් ප්‍රාර්ථනා කරන විශේෂයෙන් අපිත් හැමදාම කල්යාණ මිත්‍රයන්සේ ප්‍රාර්ථනා කරමු නිත්නාලිකාවේ ගරු සභාපතිතුමන් සාමාන්‍ය දෙකාරතුමන් නැතුළු කාර්ය මණ්ඩලය හැම දිනාටමත් ඒ වගේම දේශයේ නිදහස වෙනුවෙන් දීපිදෝ සියලු රණවිරුවන්ටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ ලැබේවායි ඒ වගේම බුද්ධ ශාසනයේ මේ ගෞතම සම්බුද්ධ ශාසනයේදීම නිර්වාණ මාර්ගය අවබෝධ කරගන්න මේ කුසල ධර්ම හේතු වේවා කියලා ඔවුන් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා එහෙමනම් අපි ප්‍රාර්ථනා කරමු ඔවුන් පතන්නා වූ බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මියම අවබෝධ වේවා කියලා අපි මේ වෙලාවේ සාදු සිතින් ප්‍රාර්ථනා කරන ගමන් ධර්ම ශ්‍රවණය කරපු ඔබ අප හැම දිනාටම කෙටිම කාලයකින් සපසහිත ප්‍රතිපදාවකින් ප්‍රාර්ථනීය බෝධි අවබෝධයකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි අපි සාදු සාදු සාදු කියා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු සම්මා සම්බුද්ධ ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං ආකාසට්ඨා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකං